අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි අපි සතිವಾರය ආරම්භ කරන්නේ ලිඛිත ප්‍රශ්න වලින් ඉද තියෙන පරිදි සභාවේ මතුවෙන ප්‍රශ්න වලට ආරාධනා වෙමු සාදර වෙමු අපි ඉල්ලා සිටිමු ලිඛිත පත්‍ර සභාගත කිරීමෙන් ඊයේ විශේෂයෙන්ම අපි කල්තබ ප්‍රශ්න දෙක ඉදිරිපත් කිරීමේ සතිವಾರය ආරම්භ කරන්න අවසරයි ස්වාමින් වහන්සේ අද ප්‍රශ්න 21ක් ලැබිලා තියෙනවා ඊයේ දෙකට අමතරව. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා නිස්සරණ වනයේට ආදුනික නොෙමි. මට ලැබී ඇති මූල කර්මස්ථානයේ වන්නේ සිත සමාධිගත වනතුරු වරහන් ඇතුලේ විනාඩි 20ක් 30ක් පමණ ආනාපාන සති භාවනාව වඩා ඉන්පසුව ධාතු කර්මස්ථාන භාවනාව වැඩිමයි. ශරීරයේ එක්තැනකින් ධාතු ලක්ෂණ ප්‍රකට කරගෙන ඉන්පසු මුළු ශරීරයේ පුරා කොටස් 32කිම ධාතු ලක්ෂණ මනසිකාර කරමි. ඒ සමගම දැනෙන ධාතු ලක්ෂණද මනසිකාර කරමි. මෙම භාවනාවේදී වැල නොකැඩී එන ධාතු ලක්ෂණ මනසිකාර කිරීම විනා හිත පිට යෑම බොහෝ දුරට අඩුය. මෙම භාවනාවේදී මට තේරුම් ගිය දැනුණ දේ නම් විඥානයක් ඇති මිනිසා ඇතුළු සතුන් පමණක් නොව මේ විශ්වයේ සියලු දෙයක්ම මේ ධාතු ලක්ෂණ වලින් යුක්ත බවකි. ශරීරයේ දැනෙන හා ඇසෙන දකින ධාතු ලක්ෂණ හා ශරීරයේ ඇතිවන පීඩාකාරී හා නොවන වේදනා අතර අන්‍යෝන්‍ය සබදතාවයක් තිබේද යන්න මට ගැටලුවකි. බොහෝ විට වේදනා හා ධාතු ලක්ෂණ එක වගේ දැනේ. ඔබ වහන්සේ කාරුණිකව පහදා දෙන සේක්වා. සක්මන් භාවනාව ලනුපැදුරේ මෙන්ම වැලිමලුවේද සක්මන් කළෙමි. ලනුපැදුරේ ඇති තද බව නිසා යටි පතුල ඇතුළට එබී යන්නාක් මෙන් පාදයේ ඇති මුදු බව නිසා එසේ වන්නේ යයි දකිමි. ලනුපැදුරේ රළු බව දැනේ. එයින් පාදයේ සිනිදු බව වටහා ගනිමි. වේදනාකාරී බවට හේතුව රළු බවයයි පසක් වේ. වම් පාදයට බර දී දකුණු පාදයේ ඔසවන මොහොතේ වම් පාදයේ බර බව දකුණු පාදයේ සැහැල්ලු බව වැටහේ. වැලි පොළවේ සීතල තුලින් පාදයේ උණුසුම් බව වැටහේ. එම සීතල තුලින් වැලිවල ඇති ආපෝ ධාතු ලක්ෂණ තේරුම් ගතිමි. ටික වේලාවක් එක දිගට සක්මන් කරන විට ලා කහ පැති ආලෝක රවුමක් රවුමක්ද මා ඉදිරියේ ගමන් කරනවා පෙනේ. එමෙන්ම ටික වේලාවක් යන විට ඉබේම වාගේ ගමන සිදුවේ. මෙසේ වන්නේ වායෝ ධාතුවේ උදව් වෙන්නේයි තේරුම් ගතිමි. මගේ අඩුපාඩු පෙන්වා දී මා නිසිමගට යොමු කරවීමට අවශ්‍ය කමටහනක් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේ පතනා බෝධියකින් උතුම් වූ නිවනට පසක් වේවා. මේකේ පරියංග භාවනාවේ કૃත්‍රිම භාවයකුත් සක්මන් භාවනාවේ ස්වභාවික භාවයකුත් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් සක්මන්ට ඉඩ දීලා ස්වභාවයේ වෙන දේ බලන්න පරියංකේදී අරක බලන්න ඕනේ මේක බලන්න කියලා යොමු කරවීමක් කමටහන් ලැබිලා තියෙනවායි කියනවා මම දන්නේ නැහැ. ඒක මට තේරෙන්නේ නැහැ. ඒ නිසා අකෘතිමයි. ඊට වෙදී පුළුවන් වෙයි සක්මන කරන්න. සක්මන හරි ලස්සන වෙනවා. ඒක ස්වභාවික වෙනවා. ඒක හොඳට සක්මන් කරලා වාඩි වෙලා මතුවෙන ධාතු බැලුවට නම් කමක් නැහැ. නමුත් ওই ධාතු ලක්ෂණ බලන්න ගිහිල්ලා පටලවෙන්න ඉඩ තියෙනවා. මේක න දැනනම් පටලවෙන ගතියක් පේන්නේ නැහැ. නමුත් මතුවෙන දේ බලන එක තමයි මෙහෙදි දෙන කමටහන්. කවුරු හරි කියනවා නම් කොටස් 32 හරහා ගිහිල්ලා ධාතු බලන්නයි කියලා ඒක එච්චරම නිස්සාරණවලින් අපි නිකුත් කරන කමටහන් උපදේශ වල එහෙම එකක් නැහැ. ඒ නිසා ආරක්ෂාකාරීව කියන්න පුළුවන් සක්මන්ට වැඩි බර දීලා ගෙනියන්න. එතකොට ප්‍රകൃතියට එයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සතිය බල ධර්මයක් දක්වා දියුණු වීමේදී ශීල ශික්ෂාවට හානියක් වන තරමේ ප්‍රමාදයක් යෝගාවචරයා අතින් සිදු නොවේද. නොයසේනම් එසේ ප්‍රමාද වීමකදී උවද කම්පා නොවි ආයති සංවරයේ පිහිටා සතිමත්ව වාසය කරයිද. නියත අපායගාමි අකුසලයක් නොවීමට තරම් අප්‍රමාදී වේද. කරුණාවෙන් පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉතින් මේ වගේ අපිට ගියේ නැති தත්ත පිටබඳ පහදලා කොච්චර දුන්නත් හරියන්නේ. කරුණාකර මට නිදර්ශනයක් දෙන්න. එතකොට මට පුළුවන් කියන්න. හරේ මොනොත් මෙහෙම වෙනවලු මෙහෙම මොනොත් එහෙම වෙනවලු කියලා මේ චින්තාමය ඥාන පටලවන්න ගියොත් මේ ලැබිලා තියෙන පැය අපරාධ නාස්ති කරනවා. ඒ නිසා Tamanට අදාළ භාවයක් Tamanගේ අත්දැකීමට ජීවිතයට සම්බන්ධ නිදර්ශනයක් දෙන්න අපිට ඒකනම් සාධාරණයි සාකච්ඡා කරන්න එක. මේව සාකච්ඡා කරලා ඉවර කරන්න බෑ. සතුටක් ලබන්න බෑ. ඒක නිසා මේ දැනෙන වැටෙන කාරණා මූල ධර්ම කාරණා භාවනාවට බාධා කරගන්න එපා. පුළුවන් තරම් භාවනා ඉස්සර කරගෙන යන්න තමන්ට වැටහෙන අදාළ භාවයේ ප්‍රශ්න කරන්න ඒ අරකදෝ මේකදෝ ප්‍රශ්න කරන්න ගත්තොත් කාලේ නාස්ති වීමක් වෙනවා. ඒ නිසා ප්‍රශ්නෙට උත්තර ගන්න ඕන නම් මට නිදර්ශනයක් දෙන්න. එතකොට මට පුළුවන් මගේ දන්න දැනුමේ පාවිච්චි කරන්න. මේක ඉවරයක් කරන්න බැරි ප්‍රශ්නයක්. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපාන සතිය වැඩිවීමට පෙර මම ත්‍රිවිධ රත්නත්‍රයේ අනන්ත ගුණ බලෙන් ඊයේ තියෙන තියෙනවා බුද්ධ රත්නත්‍රයේ ධර්ම රත්නයි මේ ත්‍රිවිධ රත්නත්‍රය කියන්නේ රත්න නම් එකයි ත්‍රිවිධ කිව්වොත් ආයෙ තව රත්න තුනක් කොහෙද ඊයේත් එගෙන මම බුද්ධ රත්නත්‍රයේ සමාදන් වෙනවා ධම්ම රත්නත්‍රයේ සමාදන් වෙනවා සංඝ රත්නත්‍රයේ සමාදන් වෙනවා අර අකුරු තියනවාට වචන තියනවාට ලියනවා. ත්‍රිවිධ රත්නත්‍රයක් නැහැ. ත්‍රිවිධ නම් ත්‍රිවිධ රත්නත්‍රේ නම් රත්නත්‍රේ. තුنين එකයි. ඒ නිසා මේ කියවන එකනට බැලලා වැඩක් නැහැ මං හිතන්නේ. ලියන එකනට තමයි බයින්නේ. මාගේ භාවනාව සාර්ථක වේවායි මම ප්‍රාර්ථනා කරමි. වාඩි වී වම් මත උඩ දකුණු අත තබා නාසිකාග්‍රය දෙස සිත යොමු කරමින් සිත එක අරමුණක තබා ගැනීමට මහන්සි ගනිමි. නැවත නැවත නාසිකාග්‍රය දෙස සිත යොමු කරද්දී එක අරමුණකට සිත යොමු කළෙමි. එනම් ආස්වාස ප්‍රස්වාසයේ හුස්ම ඉහළ පහළ යන බව පමණක් නිරීක්ෂණය විය. විනාඩි ගණනකට පසු අඳුරක් සමග එළියක් දුටු එහි ගෙයක් පෙනුනි. ජනේලයක් ඈතට පෙනුනි. මම ඕනෑකමින් ඒ ගෙය දෙස බැලුවෙමි. තරමක් ලස්සන ඈතට පෙනෙන ගෙයකි. මිනිසුන් කවුරුවත් දැකීමට නැත. මේ ගේ කාගේදයි මම කල්පනා කළෙමි. කාගේද කියා මතකයට එන්නේ නැත. දිගින් දිගටම කල්පනා කළෙමි. මම ඒ ගේ දිහා බලාගෙනම ආස්වාස ප්‍රස්වාසය ගැන නැවත මෙනෙහි කළෙමි. මගේ ශරීරයේ පුරාම හුස්ම ගන්නවා, හෙලනවා මට හොඳින් දැනිනි. නාසික අග පමණක් නොව බඩ පිම්බීම, හැකිලිම, පපුව උස් පහත් වීමද මම දකමින් මම දිගින් දිගටම ආනාපාන සතිය මෙනෙහි කළෙමි. මේ පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වෙනකට මේ පෙන්වන දේවල් වලට කියලා කල්පනා කරනවට වැඩිය තමයි දන්න ආරක්ෂක භූමියට කියනවා ගෝච රජ්‍යත්ව භූමිය කියලා. එසා හිත පිට යන්න හදනකොට ඒකට උඩගෙඩි දෙන්න එපා. ඒ වගේ ව්‍යංජනන් ව්‍යංජන බලන්න එපා. පුළුවන් නම් මූල කර්මත්තාන්න ගේ. ගෙනල්ලා ඒකේ ඉන්නා තාක්කල් කෙලෙස් නැහැ. ඒ නිසා මේ වගේ විකල්ප දෙකක් තියෙනකොට මූල කර්මත්තාන්න පළවෙනි තැන දීලා එහි වැඩි වේලාවක් ගත කරන එක ආරක්ෂාකාරී කියලා කියලා දෙන්න පුළුවන්. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ. පළමු භාවනා පුහුණු දින පර්යංකයේදී මාගේ සිත විසිරී ගොස් තැවුලටපත් වූ බව ඔබ වහන්සේ වෙත දන්වා සිටි අතර නුපුරුදු තත්වයකදී එසේ විය හැකි බවත් නොකඩවා භාවනාවේ යෙදෙන ලෙසත් ඔබ වහන්සේ විසින් පවසන ලදී. එදින රාත්‍රියේ පර්යංක භාවනාවේ යෙදෙන විට මනාව සතිය තුල පිහිටා භාවනාවේ යෙදුණෙමි. සිරුරේ උස් පහත් වීම මෙනෙහි කරන විටම සතිය පිහිටන අතර හුස්මවල දිග කෙටි තීව්‍රතාවය ආදී ගැන අවශ්‍ය නොවේ. නමුත් පෙරමෙන් එකවරම නොසන්සුන් බවට පත්වන්නේ ඇයිදයි මාහට මහත් ගැටලුවක් විය. කතරම් භාවනා කළත් මරණ මොහොතේදී එවන් තත්වයක් උදා විය හැකි නොවේදයි මාහට සිතුනි. මේ මාහට ගැටලුවක් විය. මා දිගින් දිගටම කල්පනා කළෙමි. සක්මනේදී මා මගේ සිත ගැන කල්පනා කළෙමි. මා අකමැති දෙයටම යොමු මේ සිත මගේ වන්නේ කෙසේදයි සිතුනි. පසුදින උදෑසන පර්යංකේ හිඳගත් මා මා දැන් මෙතන යනුවෙන් මෙනෙහි කොට හුස්ම වාර 5ක් වැනි කෙටි කාලයක් තුල සිත සතිය තුල පිහිටි අතර මගේ දෙයත් හිරිගතියකින් වරහන් ඇතුලේ සියුම් විදුලි සැරයක් වැනි එම කාලය තුල දැනෙන බව අවබෝධ විය. මේ ආයුරින් සක්මනේදී කකුල් අත් හිරිවැටෙන ස්වභාවයක් ඇත. එය සිරුරට පීඩාවක් නොවේ. එම සතිය තුල තුල පිහිටින් පිටින් පිහිටින්ම මම දිගටම කල්පනාවේ යෙදුණෙමි. මගේ යයි කියාගත්තා මේ සිත මාගේ නොවන බවත් එය දඟකාර පුතකු වැනි බවත් මාහට සිතුනි. මාගේ කියාගත්තා ගත්ත කයද මාගේ නොවන බවත් එය පංච මහා ධාතුන්ගෙන් පටිච්ච සමුප්පන්නව බිහි වූ පරිසරයට අනුව සැකසූ ඕලාරික ස්කන්ධ පරම්පරාවක් බව බවත් මෙතෙක් මාලද සත්‍ය ඥානය තුලින් පැහැදිලි කර ගත්ෙමි. තව දුරටත් මේ සිතත් කයත් මාගේ නොහෝ මම විය යුතු නැතයි තරයේම සිටුවෙමි. මා අකමැති වුවත් සිතට අවශ්‍ය දේ ඉල්ලන්නේ නම් නොදෙමි මා අකමැති නම් කයට අවශ්‍ය දෙය සිත ලවා ඉල්ලවන්නේ නම් නොදෙමි මට අවශ්‍ය නම් පමණක් යහපත් දේ පමණක් දෙමි යනුවෙන් මට දැඩි සිතුවිලි පහළ විය මේ සිතුවිලි අතරදී වරින් වර මූල කමඨහන වෙත යොමු වුණද කිසිම අවස්ථාවකදීවත් සිත වෙනත් කිසිම අනවශ්‍ය දෙයක් කෙරේ යොමු නො වූ අතර එක එල්ලේ අදහස් ගලා එන්නට විය මෙම භාවනා පුහුණුවේදී මාසිත යම් සුළු හෝ වෙනසකට වදුන් වූ බව පැහැදිලිය. මේ අකීකරු මම තුලින් මා ඉවත් වන්නේ කෙසේදයි මාහට ගැටලුවක් වී තිබුණි. එය යම් දුරකට හෝ ලිහිල් වන අවස්ථා උදා වූ බව මට හැඟේ. මාහට දැන් වෙනදාට වඩා අකුසලයෙන් ඉවත් වීමේ ශක්තියක් ඇති බවට විශ්වාසයක් ගොඩනැගී ඇත. ඊයේ දින පර්යංකයේදී හොඳින් සතිය තුල පිහිටා සිටි අතර නිතර සිතට පරමාර්ථ සත්‍ය පිළිබඳ අදහස් ඇතිවේ. ඒ අතර වරින් වර සිත මූල කර්මස්ථානයේ ඇසුරු කරන බවද අවබෝධ වෙයි. එවර මා ආස්වාස ප්‍රස්වාස අනුව තවත් ගැඹුරට සිත යොදවමි. හුස්මවල මුල මැද අග මෙනෙහි කරමින් පටිච්ච සමුප්පන්නව ඒ සිදුවන දෙස බලමින් සතිය තවත් ශක්තිමත් කර ගත්ෙමි. වෙනදා එවැනි අවස්ථාවල ඇති නො වූ අත්දැකීමක් විය. වරහන් ඇතුලේ මේ යෝගී ස්වභාවයේ යෝගීන් පවසන සමහර අත්දැකීම්ද අත්දැකීම් මාද කලින් අත්විඳ ඇත්තෙමි. සිරුර සිරුර ක්‍රමයෙන් සැහැල්ලු වන බව දැනුණු අතර පළමුව නළල දෙපස හිරිගතියක් හා සියුම් කම්පන ස්වභාවයක් දැනෙමින් තිබුණි. ඒ පිළිබඳ අවධානය සිටි අතර මුල් කර්මස්ථානයට පහසුවෙන් පැමිණීමේ හැකියාව තිබුණි. ටික වේලාවකින් නැවත හිස තුල සියුම් විද්වානුකූල කම්පන ඇතිවන බව දැනුනි. මුල් කර්මස්ථානයේ සිත රැඳවීමට වඩා මා කෙරෙහි අවධානය මේ කෙරෙහි අවධානයෙන් සිටීම ඉතා පහසු බව වැටහිනි. ඒ తත්වය විනාඩි 5ක් පමණ තිබෙන්නට ඇත. එකවර ඉතා රමණීය කඳු මුදුන් අතර මීදුම් සමග මා පාවී යන බව පෙනුනි. මෙම తත්වය මනසේ මායාවක් විය හැකි බව වටහාගත් මා නැවත මුල් කර්මස්ථානය වෙත යෑමට සිටුවත් එය ලේසියෙන් කළ නොහැකි විය. වරහන් ඇතුලේ මේ භාවනා උපකලේශයක් දැයි වටහා දුන මැනවි. ස්වාමින් වහන්සේ භාවනා උපකලේශ ගැන නිශ්චිත අවබෝධයක් මාහට නැති අතර එවන් එවන්නක් භාවනා යෝගීන්ට හටගන්නා බව අසා ඇත. මා ගමන් ගන්නා මාර්ගයේ නිවැරදිද වැරදිද යන්නත් මෙවැනි දිගු විස්තරයක් සභාව ඉදිරියේ පැවසීමට කාලය නාස්ත කිරීමත්සේ හැඟෙන නමුත් මෙම අත්දැකීම් තුලින් යෝගීන් හට කළ නොකළ යුතු දේ ගැන අවබෝධයක් ලබාගත හැකි යයි සිතුණු බැවින් මෙසේ මේ තොරතුරු ඉදිරිපත් කරමි. කමාවන සේක්වා. කල්යාණ මිත්‍ර වූ ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඇත්තටම ලියුම දිග වැඩි ඉතින් ඒක නිසා ওই වෙලාවේදී කරන්න දෙන්න පුළුවන් තරම් මූල කර්මස්ථානේ ඉන්න පාර හරි. මූල කර්මස්ථානේ පිට ගියොත් හොඳ දෙයට ගියත් නරක දෙයට ගියත් සැප දෙයට ගියත් දුක් දෙයට ගියත් පැටලිලා. හානියක් වෙනවා කියන එක නෙමෙයි. ඒ නිසා ලදලද වෙලාවේ තමයි මූල කර්මස්ථානේ එන එන්න පුළුවන්කම තමයි මේකේ තියෙන ලාභේ. අන්න ඒක පාවිච්චි කරලා මූල කර්මස්ථානට සාපේක්ෂව අදාළව කරුණු පුළුවන් තරම් විස්තර ලියනවනම් හරි හොඳයි. තොරතුරු ලියපෙක වැඩි බව පේන්න තියෙනවා. නමුත් මේ මේ තියෙන ලෙඩහට ඒ බේත නැතුව බෑ. ඒ නිසා ලියුපෙක ලිවිච්චාවයි. පුළුවන් තරම් බලන්න ලද ලද වෙලාවේ Tamange gedara ඉන්න නැත්නම් මූල කර්මත්තාන ඉන්න. එතකොට කෙලෙස් අඩුකම නිසා ඇති වෙන සාන්තිය තේරෙන්න පටන් ගන්නවා. ගරු සුපින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව හා පරයන්ක භාවනාව ස්වාමින් වහන්ස මා විසින් මුල්ම දින අතීත සහ අනාගත සිතුවිලි වලින් පිරී ගිය භාවනාවක සිටි අතර දෙවන සහ තුන්වන දිනය වන විට අනාගත සිතුවිලි පමණක් මනසට ගලා එයි. සිතුවිලි 1. මා නගරයේ ප්‍රසිද්ධ ගොඩනැලි නැගිල්ලක සිටි අතර ස්වාමින් වහන්සේ එන එතනට වඩින බවද දුටු අතර ඔබ වහන්සේ ළඟ සිටි පුද්ගලයාගෙන් ඔබ වහන්සේගේ වරහන් ඇතුලේ දවල් දාණයට වේලාව කිට්ටු නිසා දවල් දාණය ගැන විමසා මා අතේ තිබූ මගේ දවල් ආහාරය ඔබ වහන්සේ උදෙසා පූජා කර අතුරු පසද ළඟම තිබූ ස්ථානයකින් රැගෙන පූජා කළෙමි. අවසානයේදී ඔබ වහන්සේ පුණ්‍යානුමෝදනා කළේ අහම්බෙන් පූජා කිරීමට ලද අවස්ථාව මහත් කුසලයක් බවය. එම අවස්ථාවේදී මා විසින් ඉල්ලා සිටියේ මේ ආත්ම භවයේදීම නිවන් අවබෝධය පිණිස ඒ පින හේතු වේවා යන්නේය. සිතවිලි දෙක පෙර ආත්ම අවශ්‍ය නැවුවා සිතවිලි කී කිය ඉන්න ගත්තොත් එහෙම හරියන්නේ නැහැ කරුණා කළා භාවනා කර්මස්ථානය ගැන කියන්නේ සිතවිලි ගැන කතා දින්න ඕන නම් අපිට වෙනම බස් හෝල්ට් එකට එන්න පුළුවන් දෙන්නට එකතු වෙලා කතා දෙන්න මේක එහෙම දැනන්නේ නෙවෙයි ඒ නිසා ඒ ලියුම පැත්තකට දාලා ඒකට මොලිකට තමයි බැනුම් අහන්නේ ඕක දාන්න එපා අපිට කියන්නේ භාවනා කරනකොට මොකද උනේ භාවනා විශේෂ කර්මස්ථානය ගැන මේ වල්පල් කතා කරන්න ගියොත් ඉවරයක්ම නැහැ හරිද? අනිතික නඩු ගොඩක් තියෙන දවසක් අයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. විටක මා හොඳින් භාවනා කරන අතර තවත් විටක මාහට හුදකලාවේ කල්පනා කර කර සිටින්නට සිටේ. එවිට ජීවිතය පිළිබඳවත් මාර්ගයේ වැඩිම පිළිබඳවත් මෙනෙහි වේ. හොඳින් භාවනා වැඩන තැන් පසුබැස ගිය තැන් කල්පනාවේ. විටක කිසිදු කල්පනාවකින් තොරව ඔහේ බලා සිටී. මෙවැනි අවස්ථාවල දකින දේවල් හෝ ඇසෙන දේවල් කෙරෙහි කිසිදු සංවේදීතාවයක් නොමැත. හුදකලාව තුලම নিমග්නව සිටී. ගරු ස්වාමින් වහන්සේ මෙහි සුදුසු සුදුසු භාවය පහදා උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටමි. ඔබ වහන්සේගේ ප්‍රඥාව වඩාත් දියුණු වේවා. තෙරුවන් සරණයි. මේ වගේ හුදකලා වෙනකොට ඉන්න ඉරියව්වට යන්න තියෙන පහසුකම තියෙනවා නම් පුළුවන් තරම් ඉරියව්ව පිළිබඳව අවබෝධයෙන් ඉන්න එතකොට මේ හුදේකලාව බොරුවක් නෙවෙයි හිතලුවක් නෙවෙයි ඇත්ත බව තේරෙයි. එහෙම නැතුව ওই හුදේකලාවත් හිතින් හිතාගත් එකක්ද දන්නේ නැහැ. ඒ නිසා හුදේකලාව සාතික්කරනද ඉන්නේ ඉඳගෙනද ඇවිදිමින්ද නිදාගෙනද හිටගෙනද කියන ඉරියව්වත් එක්ක හිත ඇසුරු කරන්න එතකොට තවත් නිවැරදි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව අලුයම කාලයේ සක්මන් භාවනාව සිදු කිරීම පිණිස වැලි මළුවට ගිය අතර මද වේලාවකින් වැලි මළුවේ බුදුන් වහන්සේගේ හස්තයක චිත්‍රයක් සේ වැලි රටාවක් දිටිමි. වරහන් ඇතුලේ වලාකුළු දෙස බලා සිටින විට විවිධ රූප හැඩතල මැවෙන්නාසේ. එවිට මට සිතුනේ බුදුන් වහන්සේගේ හස්තයක් ලෙස දැනෙන්නේ ඇයි? උන්වහන්සේව මම දැසින් දැකලා නැහැ. උන්වහන්සේව සිතුවම් කරන චිත්තරාගේ හැඩතල වලින් මගින් අපිට කුංචි කාලේ පෙන්නලා තියෙනවා පුතේ මේ බුදු හිමියන් කියලා. අපිට එහෙම හඳුන්වා නොදී මේ දෙවි කෙනෙක් කියා හඳුන්වා දුන්නා නම් අපි හිතන්නේ දෙවි කෙනෙක් කියාය. එවිට නැවතත් හිතට දැනුනේ මේ රූපවල නාමයක් දීපු නිසා අපි හඳුනනවා නැත්නම් මනස මේ දේවල් හඳුනන්නේ නෑ නේද කියලා. ස්වාමින් වහන්සේ මාගේ මනස ඒ ඔස්සේ මද වේලාවක් පැවති අතර නැවත වම දකුණ සිහියෙන් බැලීම ආරම්භ කළා. පර්යංක භාවනාව. ස්වාමින් වහන්සේ හුස්ම ගැනීම හා පිට කිරීම නහස් කුර වලින් ඇතුළට ගමන් කොට හදවතට යනතුරු මට ගමන් මඟ මනසට දැකිය හැක. එතනින් එහා කිසිවක් දැනෙන්නේ නැත. ඉදිරියට මා කුමක් කළ යුතුද? ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. ඔය මේක සක්මණේ වටේ රවුමක් කරකොලා සක්මණට ගේනවා. එතකොට වම තිනුවට කොහොමද වැටෙන්නේ? දකුණට කොහොමද වැටෙන්නේ කියලා අර අඩු ගන්න. දැකපු අත ගැන කියන්න තරම්වත් කියන්නේ ඒ නිසා අපි අස්වැන්න නෙලා ගන්න නැතුව ගොවිතැන් කරනවා වගේ. හරිද? භාවනා කරනකොට ඉඳගෙනත් කියනවා හුස්ම මෙහෙම බඩේ දක්වා යනවා ඊට එහාට පේන්නේ කියලා. ඒ වගේ මේ දැනෙන ප්‍රමාණය නොදැනෙන දේ නම් ලිව්වේ නැතුවට කමන්නේ දැනෙන එක කොහොමද දැනෙන්නේ මේක උණුසුමක්ද චලනයක්ද කම්පනයක්ද දිගද කොටද ආදි වශයෙන් ඒ තොරතුරු වார்த்தාවට දැනීමේ තාම තේරිලා නැහැ කාරණා. තව සැරයක් උත්සාහ කරන්න. මේ භාවනා කරනකොට මූල කර්මස්ථානයේ විස්තර හැකිතාක් අද්දුට විස්තර කර්මයකට දාන්න නොදැනිච්ච දේ හෝ වෙනිච්ච අත ගැන කතා කරන්න ගියොත් ඉති අපරාධේ කාලීනාස් වීමක් වෙනවා. ඒ නිසා සෑහෙන දුරට ඇවිල්ලා තියෙනවා තව දුරටත් උත්සාහ කරලා අරමුණ පිළිබඳව මූල කර්මස්ථානය පිළිබඳව හැකිතාක් රචනයේ 80ක් විතර ඒක වෙනවනම් හුඟක් හොඳයි කියලා හිතේ තියාගන්න සාසරයක් උත්සාහ කරන්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සක්මන සඳහා වැලි මලුවට ගොස් සිනිදු වැලි මත සක්මන් කරන විට ඒ සිනිදු වැලි නිසා මගේ ශරීරය හිරිවැටීගෙන යනවා. මහා එහි ටිකක් සක්මන් කොට ඉහළ ශාලාවේ ගොස් ලනුපැදුර මත සක්මන් කරන විට යටිපතුල් දෙක දැවිල්ලක් වගේ මදක් රිදෙන්ට වෙනවා. ලනුපැදුර කෙළවර වැලි නොමැති සිමෙන්ති කොටසක් තිබෙනවා. ලනු ලනුව මත ඇවිදින ගමන්ම ඒ සිමෙන්තිය මතත් ගමන් කරනවා. මට එහිදී මද සීතලකුත් සිනිදු භාවයකුත් දැනෙනවා. නමුත් ඒ සෑම සෑම බාධක මැද්දේම වම දකුණ භාවනාවට සිත යොමු කරගෙන ඇවිදින විට මට දැනෙන්නේ ගමන් කරන කෙනෙක් කරවන්නෙක් නැති බවත් නවතින්න කියන විට සිත විසින් මෙහෙවන බවත් බවත්ය. පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මෙය මට කරුණාවෙන් පැහැදිලි කර දෙනසේක්වා. ඔව් මේක අර මේ ටික ගැන ඔව් මේ ටික ගැන කියන්නේ තියෙන්නේ වැලි පෑගෙනකොට සිහුඳු භාවයේ ලනුපැදුර යනකොට කැක්කුම බාධක විදියට ගණන් ගන්න. ඉතින් ඒකෝට භාවනා දියුණු වෙන්නේ නැහැ. මේ භාවනාවේ සතිය පිහිටපු නිසා නෙමෙයි දැනෙන්නේ. ඒ දැන්න දැන්න දේ තේරම් බාධක විදියට මම මේ බාධක ඇස්සේ වම දකුණ බලන්න හදනවා කියලා කියන එක පටලැවිලා. මම බාධක නෙමෙයි මේ බලන්න නිසා පේන දේ. ඒවා පිළිබඳව අව탁සීරු කරන්න එපා. තව තවත් පේනවා තව තැන ඇතුල් කරන්න. දැන් පර්යංක භාවනාව. භාවනාවට වාඩි වී බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කොට නාසාග්‍රයට සිත යොමු කොට ආනාපාන සති භාවනාව වඩමි. පටන්ගත් මොහොතේම මාගේ උඩුතල තදවීමක් වාගේ මට දැනෙනවා. නමුත් ආස්වාස ප්‍රස්වාස ගමන් කරන බවත් විටක ආයාසයෙන් ආස්වාස කළ යුතු බවත් දැනෙනවා. විනාඩි 10ක් 15ක් පමණ ගිය විට එම తත්වයේ සැහැල්ලු වී සමාධියට වැටෙනවා. පැය භාගයක් පමණ යන විට මගේ උරහිසක් ගැලවෙන්ට වගේ ගොස් මා තිගැස්සී කල්පනාවේ යෙදී නැවතත් තිගැස්සී බලා කල්පනාවේ යෙදී නැවතත් ආස්වාස ප්‍රස්වාස වාතයට සිත යොමු කරනවා. නමුත් මගේ හිත විපර්යාසයකට පත් වගේ දැනෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ මට එය ගැන වැටහීමක් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට උතුම් නිව නිවන් සුව පතමි. ඉතින් විපිරියාශේ තමයි බුද්ධ වචන කියන්නේ අනිච්චය කිය. ඒ අනිත්‍ය භාවයට කැමැතිනම් ඔබ තොර තොර ඉන්න යන්න එපා ප්‍රශ්න අහ ඉන්න යන්න එපා. ඒ විදිහට විපිරියාස වෙන්න දීලා යන්න. සතිය තියෙනවා නම් විපිරියාස පේනවා. සතිය නැත්තම් අනුන්ගේ විපිරියාස පෙනේ. අතීත විපිරියාස පෙනේ. අනාගතේ විපිරියාස පෙනේ. සතිය තියෙනවා මේ වර්තමාන මොහොතේ විපිරියාසෙ පේනවා. ඉතින් ඒකට සාදර වෙන්නයි තියෙන්නේ. සාදුලා පුළුවන් තරම් මේ වෙනස් වීම සභාව වාර්තාවට දාන්න. ඒකෝට Tamanට විප්‍රියාශ ප්‍රශ්නයක් වෙන්නේ අවසරයි ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. මම සක්මන් භාවනාව කරන විට දරාගත නොහැකි කොන්ද ප්‍රදේශයේ වේදනාවක් ඇතිවේ. නමුත් එය මගේ භාවනාවට බාධාවක් නොව ඊතා යහපත් දෙයක් ලෙසගෙන මම භාවනාව දිගටම කරගෙන යමි. වේදනාව යම් තැනකින් හටගන්නේද මා එතනට මනස ගෙන යමි. එවිට මද වේලාවකට පසු ඉනෙන් පහළ කොටස මට ඇටසැකිල්ලක් ලෙසත් වේදනාව සිදුවන්නේ අස්තීන් ශරීර අභ්‍යන්තරයේ ඇති සමහෝ යමක ඝට්ටණය වන නිසා නිසාත් බව පසක් වේ. ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වම දකුණ බැලීම නවතා වේදනානුපස්සනාවට ගමන් කර ඇතිවග දැනේ. එහි හොඳ නරක පහදා දෙන සේක්වා. තෙරුවන් සරණයි. ඒ විදිහට හිත මුකේකට හරි යනවනම් ඒක හොඳ නරක බලන්න යන්න එපා. වැඩ වැඩක් නැහැ මේ මම කරපු දෙයක් නෙවෙයිනේ හිත අනේකනේ. හැබැයි තව මෙහෙම කියන්න වෙනවා. කොහොමද අරමුණේ ඉන්නවනම් හොඳයි. මේ පිට ගියේක නරක වෙන්න පුළුවන්. ඒක පිළිබඳ සැක නැතිනම් පිට එකේ ඉඳගෙන. සැකනම් මූල කර්මත්තාන්ට ගේන්න සැක අරගන්න. ඇයි ගියේ කියන ප්‍රශ්නේ අහන්න මේක නාස්තික ප්‍රශ්නයක්. අහන්න මම කරන දේ ඇයි හොඳයිද? වෙච්ච දේ ඇයි කියලා අහන්න එපා. අහලා වැඩක් නැහැ. ඒක වෙච්ච දේ. ඒක දිහා ඒකට ඇයි එහෙම වෙන්නේ? මොකද්ද මේකේ ධර්ම වැඩක් නැහැ. සැක නම් ඒ වගේ පැකත් වෙනවා මූල කර්මත්තට ගන්න. සැක නැතුව ඉන්න පුළුවන් නම් වේදනාවේ යන්න හරි. එහෙනම් ඒ කියන්නේ හිත මෝරලා භාවනා මෝරලා නිසා භාවනාවෙන් එනවා නම් වේදනාවක් ඇයි කියලා අහන්න එපා. ඒන දේත් එක්ක ඉන්න බලන්න. සැක නම් මූල කර්මත්තට ගන්න. සැක නැහෙනේ ඒ ඉන්න විපිරියාසේ වේදනාවේ හිතවිල්ලේ සද්දේ ඉඳලා බලන්න ගංගෙදර ගියා වගේ තේරෙනවා. ඒව අනවශ්‍ය ප්‍රශ්න කිරීම හරහා මේ ඇඟේ දාගන්න එපා. අහ කියනයි පොඩක් වේ දාගන්න එපා. ගරු ස්වාමින් වහන්සේ මුල් දිනේදී භාවනාවේ සිටින විට සිත නොයෙකුත් අරමුණු අතර සැරිසර නමුදු තුන්වන දිනේදී භාවනාවට වාඩි වූ මොහොතේ සිට කමඨහන් වார்த்தාව ලියන අයුරුම මානසිකාරය කරයි. උදාහරණයක් ගල් බැම්මක් බැඳාසේ මනසේ රූප සටහන් ඇඳෙන විට සිත මෙසේ දොඩමළු වේ. ස්වාමින් වහන්ස මා හිතන්නේ මං කොහේ හරි තැනක හිර වෙලා ඉන්නවා කියලා. යනුවෙන් සෑම සිදුවීමක්ම මම මනසින් ස්වාමින් වහන්සේ සමගින් ইহත අයුරින් ප්‍රකාශ කරයි. සමහර ප්‍රශ්නවලට මනසම පිළිතුරු සපයන අතර සමහර ප්‍රශ්න භාවනාව අවසානයේදී මතකවත් නැත. මේ සියල්ල සිදුවෙද්දීද මම සතියෙන් හිඳිමි. නමුත් විටක මේ ප්‍රශ්න කිරීම මහත් බාධාවක්සේ හැඟේ. ගරු ස්වාමින් වහන්ස මා මේ ගැටලුවෙන් මුදවා දෙනු මැනවි. ඔබ වහන්සේ සුවපත් වේවා. මේ ප්‍රශ්න තියෙද්දී කාර්ය සද්දයක් ඇහෙද්දී වේදනාවක් එද්දී වගේ මේ ප්‍රශ්නේ ඇහෙද්දී මම හුස්ම ගන්න බව මට පේනවාද? මම ඇවිදින බව පේනවාද කියලා මූල කර්මත්තන්ට දානවා මිස ප්‍රශ්නෙට දිගේ කියලා නම් උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා. ඒ හිතවිලි ධාරා වාස්යෙම Taman ඉන්නේ ඉරියව්වට හිත ගන්න බලන්න. එතකොට Taman අභ්‍යාසයක් තියෙනවා. Taman ශික්ෂාවක් තියෙනවා. එවනට මේ එනේන ප්‍රශ්නට උත්තර දෙන්න ගත්තොත් අපි අනිවාර්යයෙන්ම ප්‍රශ්න දිගේම ඇදගෙන යනවා. මේ ප්‍රශ්න අතරේ විපිරියාස අතරේ බාධා අතරේ මූල කර්මස්ථානට එන්නේ නැහැ කියාව තියෙනවා. අන්න ඒක පරීක්ෂා බලන්න බලලා ඒකට අනුග්‍රහ කරන්න උදව් කරන්න. ප්‍රශ්න දිගේ අහන්න හදනවා කියන්නේ ප්‍රශ්න වලට සාදර වෙන එක, ප්‍රශ්න වලට පොහොර දාන එක, ප්‍රශ්න වලට ආහාර දෙන එක. කරුණාකරලා විනෝඩ මූල කර්මත්තන්ට ආහාර දෙන්න, පොහොර දාන්න, අනුග්‍රහ කරන්න. ඒක තමයි දෙන්න තියෙන උත්තරේ. ස්වාමින් වහන්සේ මම පර්යංක භාවනාව කරන විට සිහියෙන් ආනාපාන සතියේ සිටින විටත් සිත එක අරමුණක සිටින අතර වටපිට ශබ්ද වැඩිය සිතට නොඇසෙන අතර වැඩි වේලාවක් හිත එක අරමුණක පවත්වාගෙන යන විට පිටමැදින් යකඩ කූරක් රත්වනසේ මට දැනේ. ඒද නොසලකා දිගටම සිත එක අරමුණකටම ගෙන එද්දී හුස්ම රැල්ලේම පවතී. හිත හිතට පේනවා ගොඩනැගිලි කෑලි කළු බින්ගෙවල් ලස්සන රතු සුදු පාට වලාකුළු වැඩි වැඩි වේලාවක් එහි සිටින විට ලස්සනට පාට පාට දේදුණු වගේත් පේනවා. සිත හොඳ සිහියෙන් ආනාපාන සතියේ ඇති බව මම දන්නවා. මම මගේ කය ගැනද බලනවා. එවිට මගේ කය වෙන්වෙන්ව වශයෙන් කැඩී යන බවද පෙනෙනවා. ඒත් නැවත මම සිටින බව මට පෙනේ. ස්වාමින් වහන්ස මේ කරුණ පහදා දෙන්න. මේ වගේ අර ඉස්සල ප්‍රශ්න වගේ එක එක උසුළු උසුළු දර්ශන ඉපිරියාස පෙන්නද්දී ඒව දිගේ හිත යන එක ස්වභාවිකයි. මොකද ගැටෙන්න යන්න එපා. ඒ ඇස්සේ පුළුවන් බලන්න තමන්ගේ හිටපු ගෙදර මූල කර්මස්ථානේ. එහෙම නැත්නම් ඉරියව්ව බලන්න පුළුවන් නම් ඒ සරමටම දක්ෂයි. බාධා එන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ බාධාවල් අතරේ නැවත ගෙදර යන්න පුළුවන්කම. නැවත මූල කර්මස්ථානට යන්න පුළුවන්කම. නැත්නම් පටන් ගන්න යන්න පුළුවන් තැන බැලුවා නම් ඔය එකටවත් එක වළක්වන්න බෑ. ඒ නිසා අන්නේ කාරණාව මේ ඔය අන්තිමට කියව ප්‍රශ්න තුනටම එක උත්තරේ තියෙනවා. ඒ ප්‍රශ්නේ සක්මනක් තියෙනවා. මම මුලින්ම සක්මන් භාවනාව කරන විට මම මොකවත් තේරෙන්නේ නැති බවක් දැනුණා. ඒ දිගින් දිගටම සක්මන් භාවන යෙදෙන විට මගේ කකුල්වල වැලිකැට වදින විට යටිපතුල් හැරෙනවා දැනුනි. පසුව දණ හිසෙන් පහළ තද කැක්කුමක් දැනුනි. දැන් මට සක්මන් භාවනාව හොඳට සිහියෙන් කළ හැකිය. පහසුම වැලිමලුවේ සක්මන් කිරීමය. එවිට දෙපතුලේ සිට හිස් මුදුන දක්වා ඇවිදින බව වැටහේ. හිත එකලස් කර ගැනීමට මම කල යුතු දේ පහදා දෙන්න. වහන්සේට නිර්වාණය අවබෝධ වේවා. හිත එකලස් කරන්න යන්න එපා. වෙන දේ අවබෝධ කරන්න ආරින්. පළවෙනි වාක්‍යෙම ලියලා තියෙනවා මට මොනවත් තේරෙන්නේ නැතුව තේරෙනවා කියලා. ඉතින් වෙන්න බෑනේ. තේරෙන්නේ නැත්තම් තේරෙන්නේ නැහැ. මට මොනවත් වැටෙන්නේ නැතුව තියෙනවා කියලා. ඉතින් ඒක ලියන්න වටින්නේ නැහැ. මේ වෙන්නේ නැහැ. නමුත් ඊට පස්සේ කියනවා ඒ හරහා බහු වෙනකොට වැලි පෑගෙනවා තේරුණා. ඉතින් ඒ තියේදී හිත එකලස් කරන්න යන්න එපා. හිත එකලස් කරන්න පටන් අරගත්තොත් ඒ කරදරේ නිසා අනිකුත් ප්‍රශ්න වැඩි වෙනවා. හිත යන යන දේ අල්ලන්න පුළුවන්ද කියලා බලන්න. හිත දුවන දුවන දිහා මෙන්න මෙතෙන් මෙතෙන් ගිය කියලා දැනගත්තාම මේ හොඳටම ඇති. ඒ අතරමැද දැනගන්න ඉවස් හැකනම් ගියාට පස්සේ ගිනින්න මූල කරසත්තාන. සැක නැහෙනේ යන අනේ අත බලාගෙන යන යන දිහා බලාගෙන වැඩ කරගෙන ඉන්නේ. ඒකට තේරෙයි හදන්න ඉස්සලා මේ හිතේ වග විභාගේ තේරුම් ගන්න. පස්සේ හදා ගන්න පුළුවන්. ඒක ලෙඩේ මොකද්ද කියලා දන්නේ නැතුව බෙහෙත් දෙන්න යන්න එපා. ඉස්සලා ලෙඩේ අඳුරගන්න හොඳටම හිතට රෝන්දේ අරින්න යවන්න. නන්නත්තර වෙන්න අරින්න. සතිය තියෙනවනේ සීල කැඩලා නැහැනේ සද්ධාව තියෙනවනේ. බලානිනකොට තේරෙයි මෙයාගේ රංගනය භූමිකාව ඊට පස්සේ බෙහෙත හොයන්න පුළුවන්. ඉස්සල්ලාම මේක බාර ගන්න නැත්තම් උත්තර හදන්න බැරි නිසා උත්තරේ හොයන්න එපා. ලෙඩේ මොකද්ද කියලා දැනගන්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඊයේ ධර්මදේශනාවෙන් පසු ශාලාවේ සක්මන සඳහා ගියෙමි. ටික වේලාවක් සක්මනේ යෙදෙන විට පරිසරයේ නිහඬ බව බිඳිමින් ශබ්ද වාහනයක හඬ ගලා එන්නට විය. එහෙත් මට ඒ ගැන මනාපයක් හෝ අමනාපයක් නොදැනිනි. සක්මණේ සතියටද බාධාවක් නො වූ අතර ස්වාමින් වහන්සේගේ ධර්මදේශනාවෙන් පහදා දුන් ආයතන පිළිබඳ කරුණත් මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේ කරුණත් සිතට නැගී මැකී ගියේය. මම දිගටම ඉරියව්ව ස්පර්ශය දකිමින් සක්මනේ යෙදුණෙමි. පර්යංක භාවනාවේදී වද දෙන කායික වේදනා ධර්මදේශනා කාලය තුල නොදැනිනි. ඒ දෙකටම බලපෑම් කළේ මනස බව මට සිතුනි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඉක්මන් භවයකදීම් පතමි. මේක ප්‍රශ්නයක් නගලා නැහැ. මේ විදිහට කරගෙන කරගෙන යනකොට ඔය මනසට බද්ධ දෙන දේවල් කොයි එක තියෙද්දි සතිමත් වෙන්න පුළුවන් බව තේරුනාම තේනවා හැම වද දෙන කාරණාවට වැඩිය සතිය බලවත් කිය. ඒ බව තේරුම් ගන්නකම් සතියේ තනියම නැගිට ගන්න බැරි වෙයි මං අත් උදව් දෙන්න ඕනේ කියලා හිතෙනවා. නමුත් ඒ බාධා තියෙද්දිත් මට පුළුවන් කියන හැඟීමෙන් කෙරුවොත් ලෝකේ තියෙන සියලුම අකුසල් වලට වැඩිය සතිය බලවත්. ඒක සරුවචනන්සේ දැනගෙනයි අපිට කියන්නේ නිසා මොන දේ බාධා කෙරුවත් ඉරියව් ගැන සතිමත් වෙන්න උත්සාහ කරන්න. එතකොට ඊටත් වැඩිය ලස්සන විස්තරේ දැනගන්න ලැබේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඊයේ රාත්‍රී ධර්මදේශනාවෙන් පසු මම ඉහළ මාලයේ ශාලාවට ගියෙමි. වෙනදා මෙන් සක්මන විනාඩි 3ක් පමණ කළ පසු මට ඈතින් එන ශබ්ද විකාශනයේ හඬ ඇසුණේය. එවිට මගේ උරහිසේ වේදනාවක්ද ප්‍රකට විය. මම සතියෙන් සක්මන් කළෙමි. ශබ්දද ඇසේ, වේදනාවද දැනේ. පයේ ස්පර්ශයේද දැනේ. සිතවිලි නැති තරම්ය. මම මෙය විනාඩි 20ක් පමණ සැහැල්ලුවෙන් කරගෙන ගියෙමි. ඒත් ටිකකින් වේදනාව ප්‍රබල විය. මම එවිට වේදනාවට සතිය යොමු කළෙමි. ශබ්ද දැන් ඈතින් ඇසෙනවා මෙන් විය. වේදනාව තරමක් අඩු වුමුත් දිගටම පැවතිනි. මට ඒ ගැන කනස්සල්ලක් දැන් නැත. ඉන්පසුව මම දෙපා වලට සතිය පිහිටුවා සක්මන් කළෙමි. වේදනාව ඊතා සියුම් විය. ශබ්ද නොඇසෙන තරම්ය. මම මෙසේ දිගටම සක්මන් කළෙමි. ටිකකින් මෙසේ බාධක අතරතුර සිහිය පවත්වා ගතිමියයි සියුම් මානයක් මට ඇතිවිය. මම එය අට්ටියති හරායති jigucchati යයි මෙනෙහි කළමි. එම මාන සිතවිල්ල ටිකකින් නැති වී ගියේය. මෙහි වරදක් ඇතොත් කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. නෑ මේ විදියට තමයි අපි ටික ටික ටික ටික දවසෙන් දවස අලුත් අලුත් උපක්‍රම හොයනවා. ඒ කොච්චර හොඳ උපක්‍රමයක් හෙව්වත් ඒ කනගාටු වෙන්න කාරණාවක් හිත හොයනවා. ඒ නිසා මෙයා සන්තෝෂ කරන්න බෑ. හැබැයි ඉතින් අපිට පේනවනේ සන්තෝෂ කරන්න බැරි නම් අපි ඉදිරියට යනවයි කියලා. ඒ ඉදිරියට යන්න යන්න යන්න යන්න අපිට පේනවා කොයි ව්‍යාපාරයක් ඉදිරියට යනකම් යන්න ගියත් විරුද්ධකාරයෙක් ඉන්නවා. ඒක නැතුව කරන්න බෑ. පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂේ නැතුව ඉන්න බෑ. ඒ නිසා විරුද්ධ පක්ෂයටත් ගාණක් ගෙවලා බොහොම ස්තුතියි එහෙම කෙරුවට කියලා දිගට කරගෙන යන්න මොන දේ කෙරුවත් සතුට වෙන්නේ නැති හිතක් අපිට තියෙනවා. ඒ බව හොඳට තේරෙනවා සමාජ මට්ටමින් ඉහළට ගියාම මේ ඔක්කොමලා මේකට එන්න දඟලනවා ගියාට පස්සෙත් කිසිම සාන්තියක් නැහැ. අර තිබුණු දුක එහෙමමයි. ඉතින් පල්ලෙහා ඉඳන් දුක පිළිගත්තත් හොඳයි, මැද ඉඳන් දුක පිළිගත්තත් එකයි, ඉහළ මට්ටමට ගියා දුක පිළිගත්තත් එකයි. හැබැයි ඉහළ මට්ටමට ගියාම මේක අවබෝධයෙන් දහිතින් පිළිගන්න පුළුවන්. මම පල්ලෙහාත් ඉඳලා තියෙනවා, මැදත් ඉඳලා උඩට ඉඳලා දුක නම් හිත හොයන්නෙම කනගාට වෙන කාරණා. ඉතින් ඒක දැනගත්තට පස්සේ හරි සතුටක් ඇති වෙනවා. ඒක නිසා පුළුවන් තරම් බලන්න අපි මොන ඉල්ලන සැප දුන්නත් හිත බලන්නේ ඒක තුල අඩුපාඩුවක් හොයන. රන්ද්‍ර ගවේෂී කියලා මේකට කියනවා. ඉතින් ඒක හිතේ ස්වභාවයක්. අන්න ඒක තේරුම් ගත්තට පස්සේ වෙන මේ ඔක්කොටම තියෙන ගුණයක් ඒක. ඒ ගුණයක් නෑ නෙවෙයි ඒකට කියන්නේ නුගුණේ කියලා. අපි පැත්තේ කියන්නේ නුගුණේ කියලා, විස්සු කියලා කියන්නේ. ඉතින් ඕක දැනගත්තාම වැඩේ ඉවරයි. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආදුනිකෙක්මි. පර්යංකය මූල කපණ කමඨහනේදී හුස්ම වම්නාසයෙන් ඇතුළු වී එයින්ම පිටවිය. අනෙක් දිනකදී එය දකුණු පසට මාරු වී ඇත. වේදනාව දැඩිව දැනුණත් එය ටික වේලාවක් මෙනෙහි කර නැවත මූල කර්මස්ථානයට සිත යොමු කෙලෙමි. එහෙත් මෙවර තවත් බාධකයකි. එනම් සිත ඇතුළත ඇතිවන කතාවකි. කතන්දර ගොඩනැගීමකි. වහා සිත මූල කර්මස්ථානය වෙත ඇදගෙන යමි. මෙම අභ්‍යන්තර සිත තුළ ඇතිවන කතාව නතර කර ගැනීමට උපදෙස් පතමි. තිරුවන් සරණයි. ඒ හිත තුන ඇති වෙන කතාවේ ਸਰබලධාරී දෙවියන් වහන්සේ තමන්මනේ. අය කවුරුත් කියපු දෙයක් නැති නිසා ජොලියක් තියෙනවා. මමනේ හිතන්නේ. මමයි අකමැති. ඒක හරියට දිව හපලා අයියෙන් රිදෙනවා රිදෙනවා වගේ ගන්නවා. ඉතින් ඒ නිසා හිතට ඕන දුක්. ඉතින් ආය කතන්දරයක් හදලා හරි දුක් වෙන. ඒක දිහා බලලා සතුටු වෙන්න ඕන. මේ ළඟදී මේ ශිෂ්‍යත්ව විභාගේ පස්සේ ළමෙක් ගියාලු මේ රූප ආයන වැඩසටහන. ඊපස්සේ අහුවලු ආ ශිෂ්‍යත්ව ලිව්වද කියලා. ඔව් කියලා. පාස් ද පේල්ද කියලා. මම පේල් අම්මට හොඳ වැඩේ කිව්වා. ඒක අම්මලාගේ විභාගයක්. මම පේල් අම්මට හොඳ වැඩේ නිසා හිතට කියන්නේ ඔබ හිතාගෙන හිචිලි අදන හොඳ වැඩේ. ඔබ හිත මට මොකෝ. ඕවා කියලා දෙන්න මම ඉන්න ඕනේ දප්පා. තිරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ. මම පරයන්කෙන් වාඩි වී සිටින විදිය පළමුව ඇස්පියාගෙන බලනවා. මා වාඩි වී සිටින ලෙසටම මගේ කය හොඳින් පේනවා. පළමුව මගේ සිත නාස්පුඩුවට තියෙනවා. ස්වල්ප වේලාවකින් සිත අතීතයටත් වර්තමානයටත් දුවනවා. එවිට මම විගස සිත අරමුණට ගන්නවා. දැන් හොඳට මට අරමුණේ සිත තියෙනවා. එවිට මගේ හිතිනුත් කතා කරනවා. වගේ දැනෙනවා. රූපත් පෙනෙනවා. සතෙක් වගේ ඇවිත් උල් හොටකින් තුන් වාරයක් ඇන්න ඇන්නා වේදනාව මට දැනුණා. ඒ කිසි දෙයක් මම ගණන් ගත්තේ නැහැ. මගේ පාඩුවේ හුස්ම රැල්ල යන එන හැටි දීර්ඝ වෙන හැටිත් බලා සිටිනවා. මම දන්නවා හොඳ සීහෙන් සිටිනවා කියා. නමුත් මාව එහාට මෙහාට පැද්දෙනවා. වේවුලන ගතියක් කරන්ට් එකක් වැදුනා වගේ දැනෙනවා. කයේ වේදනාවලුත් මට හොඳට දැනෙනවා. ඒ ගැන මැනෙහි කළාම ටික ටික අඩු වී යනවා. ඒ මොනවත් මට සිත දිහා බලාගෙන ඉන්න බාධාවක් උනේ නැහැ. සිත දිහා බලාගෙන ඉන්න පැයක් දෙකක් වුණත් පුළුවන්. අනේ ස්වාමින් වහන්සේ, ඊතා කරුණාවෙන් පවසන්න. මගේ භාවනාවේ වැරදිද කියලා. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. මේ ගෞතම සාසනයේම නිර්වාණ සම්පත්තිය ලැබේවා. මේ විදිහට හිත බලාගෙන ඉන්න එක නෙවෙයි කරන්න තියෙන්නේ ඉරියව්ව බලන එකයි කරන්න තියෙන්නේ. හිත පේනවා නම් කුරුලෝතුඩින් ඇන්නාත් වේදනා ආවත් හිත කතා කරත් ඔක් කිසිම දෙයක් නම් කරන්න යන්න එපා. තොගේට බලන්න ගොජ දාන බත්තලියක් වාගේ. පෙන දාන රාකලයක් වාගේ. ගොජ දාන මැටි පිරිච්ච බැවක් වගේ ඔය එක එක බුබුලු දානවා එකක්වත් නම් කරන්න එපා. නම් කරපු ගමන් කතන්දර පටන් ගන්න. නම් කරන්නේ නැතුව මේ පැහැින ගතිය ගොජේ. අපි ඒකට ගොජේ කියලා නම දාලා තියෙනවා. සර්වචන් වහන්සේ සන්තතිය කියලා නම දාලා තියෙනවා. ඉංග්‍රීසියෙන් ෆ්ලක්ස් කියලා කියනවා. ඔක් දිහා බලනින්. ගඟක් ළඟ ඉඳගෙන සලි සුලි නංග නංග ගඟ ගලනවා. උගේ මල් පියලි ගියාම මොකෝ අපිට අසුචි ගියාම මොකෝ අත දාන්නතෝ බලන්න පුළුවන් නම් ඉතින් අපි සංසාරේ පොඩ්ඩක් ඈත්ලා සංසාර දිහා බලනින්. ඉතින් ඒක හරි ලොකු වටින දෙයක්. ඊටත් වැඩිය හොඳයි ඉන්න කය දිහා බලනවා. මේ මේ ඔක්කොම පේනකොට ස්පාසෝ කාපු ගමන් ඉන්න ඉරියවට හිත දාන්න. එතකොට පේන ඕනනම් ඉරියව ඕනනම් හිතේන කෝලම් කොයි එකාවත් එකක්වත් නම් කරන්නේ නම් කරන හැම වෙලාවෙම මගේ වෙනවා. නම් කරන හැම වෙලාවෙම මාන්නයක් එනවා. නම් කරන හැම වෙලාවෙම තෘෂ්ණාවක් එනවා. තණ්හා මානදි කරන්නේ නැතුව යන්නේකට එහෙම යnderලා බලාගෙන ඉන්න. එතකොට අපි අසුචි කන්දක ඇවිදිනවා ගෑවෙන්නේ නැහැ. ඒක තමයි උපමාවට දෙන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ භාවනාවේ අත්දැකීම් මෙසේය. පර්යංක භාවනාව. මෙහිදී මාගේ මුල් කර්මස්ථානය වනුයේ පපු ප්‍රදේශයේ උස් පහත් වීමයි. පර්යංකයේ සිට ඊටාම සිළු වේලාවකින් ඒ උස් පහත් වීම නොදැනීම යන බව දැනේ. ඒ සමගම Papuේ තරමක රිදුම් දෙන ස්වභාවයක්ද එය දිගටම දිගට පවතින බවක්ද පෙනේ. ඊටාම සුළු වේලාවකට සිත gedera යන බව දැනුණත් නැවත වහම මූල කර්මස්ථානයට සිතගෙන ආ හැකිය. සිත බොහෝ දුරට එකලස් කරගත හැකි බව වැටහි. මෙසේ වන අතර වාරයේත් මුහුණේ විවිධ තැන්වල කුහුඹුවන් නලියන ස්වභාවයක් සේ දැනේ. සමහර විට එය තියුණුව දැනෙන දැනේ. එහෙත් ඒවා වේදනා යනුවෙන් නැවත නැවත මෙනෙහි කොට ඉදිරියට යා හැකි බව අත්දකිමි. මෙසේ බොහෝ වේලා බොහෝ වේලාවක් කල්ගත හැකි බවද පවසමි. සක්මන් භාවනාව වම් පාය තබන විට එය එසේ බවත් දකුණු පාය තබන විට එය දකුණ බවත් අවදියෙන් මා දැනගතිමි. ලනුපැදුරේ රරු ස්පර්ශයන් කකුල බරට තබනසෙයින් දෝ හොඳින් දැනේ. අද දින පෙර දිනවලට වල නැති වේදනාවක් දනහිසේ දැනුනි. එහෙත් එය ඊතරම් ගණන් නොගෙන බොහෝ වේලාවක් සක්මන් කර ගැනීමට පිළිවන. ඊටාම සුළු වේලාවකට සිත gedera ගිය බව දැනුනි. මෙය දෙවරක් පමණ ඊටා කුඩා කාලයකට සිදු වුණි. අමනාපයක් නැතිව සක්මන් කරගෙන යෑමට මට බාධාවක් තිබුණේ නැත. මෙහිදී දියුණු කරගත යුතු යුක්ත පහදා දෙන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිර්වාණය ප්‍රාර්ථනා කරමි. ඔය ගෙදර ගිය අවස්ථා දෙකේ ගෙදර ඇත්තෝ ගැන පොඩ්ඩක් කනගාටු වෙන්න ඇති. මේ මිනිස්සයා භාවනා කරනවා කියලා මෙහෙ ඉන්නේ කියලා. හැබැයි දුක වෙලා තියෙනවා. හිතින් ගිය නිසා ගාලල්ලා. හිතින් ගියා කියන නිසා ඒ නිසා ඊට වැඩි හොඳ එංගේ අමාරුව. ඊට වැඩිය හොඳයි කොන්දේ අමාරුයි හිතන එක. මොකද ඒක වර්තමානයේ සිද්ධ වෙන්නේ. ඒ නිසා කය ඇතුලේ සිදුවෙන කොයි දෙයක් අර විදිහට නම් කරන්න එපා. නම් කරන්නේ නැතුව ඔය බලාගෙන ඉන්න තොගේ දිහා බලානිනකොට පෙනේ එකකවත් පණිවිඩයක් නැහැ. ඒ වගේ රංගනයක් තියුණාට පණිවිඩයක් නැහැ. ඒතර කිහිත හොඳට ඇදිලා. අන්න ඒකට පුරුදු වුණා නම් මේ අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවෙන හිත පොඩ පොඩ පොඩ පොඩ පුරුදු වෙයි. ඒ නිසා හිත ගියාට කියන එක දෝෂයක් නෙවෙයි. මට පව් කියලා හිතෙන gedara මිනිසු ගැන භාවනා කමට සුද්ධ කරන එක නගන්නේ නෙවෙයි. මේ ඒත් ඉතින් කයින් ගියේ නෑ නිකන් හිතින් ගිනස ගානක් නෑ. ඔය එන දේවල් බලන්න එකටවත් නමක් දාන්න නැතුව ඉන්න බලන්න ඉපදිච්ච ගමන් ළමයෙකුට ආව එකක් වගේ කිසිම දෙයක් කෙලෙසයක් වෙන්නේ නෑ. හොඳට තේරෙයි කෙලස් නැතුව හිත ඇදිලා යන හැටි. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වඩා සතිමත්ව භාවනාවේ යෙදුණෙමි. අවටින් චේන්සෝ වැනි ශබ්දයක් ඇසුණද සතියට වැඩි අවධානයක් යොමු කරන ලදී. සිත විවේකයට යොමු වෙන සැටිත් සක්මනේදීම ආනාපානයට සිත යොමුවන ආකාරයත් දුටු වෙමි. පර්යංක භාවනාව. පර්යංක භාවනාවේදී එක් දන හිසක දැඩි වේදනාවක් ඇති වූ ආකාරයත් අනිත් දන හිසේ එවැනි වේදනාවක් නැති බවත් දුටිමි. එහෙත් සතිය ඊටා හොඳින් ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කළෙමි. තවද දෑත් බාහුවල නලියන ස්වභාවයක්ද ඇතිවිය. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඔය ඒකට හොඳට පේනවා මුළු ශරීරයේ හැම සෛලයකින්ම හැම අංශුවකින්ම තොරතුරු එනවා. ඒ තොරතුරු එනවයි කියලා කියන එක මැරිලා නැහැ. තොරතුරු එනවයි කියලා කියන්නේ නිින්ද ගිහිල්ලා නැහැ. තොරතුරු එනවයි කියලා කියන්නේ සතිය ගැල්ලා නැහැ. ඉතින් සා මැරිලා නැහැ, නිින්ද ගිහිල්ලා නැහැ, සතිය අසතිමත් නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා මේ තොරතුරු දිහා හොඳට බලන්න ඉන්න ඉතාලම අවදියෙන්. එතකොට තේනවා ඒවත් තිබුණාට කෙලෙස ගන්න නැතුව හිත පවත්තන්න, චිත්ත විදිය පවත්තන්න ක්‍රමයේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. පින්වත් ස්වාමින් වහන්ස සිතේ රාගාධික සිතුවිලි නිතර මතුවලා එනවා. පර්යංකයට වාඩි වුණත් සක්මනට ගියත් මේ පීඩාකාරී සිතුවිලි එනවා. එවිට මම මම අසුබය නවසී නවසිතවත්ය වඩනවා. එවිට තරමක් සිතුවිලි යටපත් වෙනවා. නමුත් වැඩි වශයෙන් මෙවැනි සිතුවිලි වලින් වෙහෙසටපත් වෙනවා. කර්මස්ථානයේ සිත පවත්වාගෙන ගත හැකි මොහොතකට පුදුම සහනයක් දැනෙනවා. පින්වත් ස්වාමින් වහන්ස මේ පීඩාවෙන් මා මිදෙන්නේ කොහොමද? ඔය ඒකට කර්මස්ථානයේ මෙනෙහි කරන එකයි ඒකට දෙන උත්තරේ. මුල ස්වස්මත්තානේ හිත ගිය වෙලාවේදී ඒ ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරන්න. ආස්වාසය නම් ආස්වාසය ආස්වාසය ආසන්නත හෙලන ගන්නව ගන්නව ගන්නව. ප්‍රස්වාසය ප්‍රස්වාසය ප්‍රස්වාසනත හෙලනවා හෙලනවා හෙලනවා. නැතුළට ඇතුළේනවා පිට වෙනවා. ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරුවොත් අර හිතවිලට රින්ගන්න ඉඩක් නැහැ. මුත්තට හේතුව වදිනවා. පය ඔසවනකොටත් වම වම වම වම කියලා දිගට මෙනෙහි කරන්න හේතුව දන්නවනේ. එහෙම නැතුනොත් මේ රාග එනවා. අන්නේ විදිහට මේ මෙනෙහි කිරීම අධික කිරීම මේ අවස්ථාව ප්‍රයෝජන ගන්න පුළුවන්. තෙරුවන් සරණයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ. මම දැන් මෙතන යනුවෙන් කයට සිත යොමු ඒ නිසා සක්මනේදී මෙන්ම පර්යංකයේදීද එදිනෙදා කටයුතු වලදීද නිරන්තරයෙන් කය සමග හිඳිනා බව වැටහේ. සිතට කුසල් සිතක් අරමුණු වුවද අකුසල් සිතක් අරමුණු වුවද නිරන්තරයෙන් පිම්බීම හැකිලිම හෝ පයෙහි ස්පර්ශයට හෝ පවත්වන්නා වූ කුමන හෝ කායික ඉරියව්වකට සිත ඉබේම ඉක්මනින් යොමුවන ආකාරය දක්නට ලැබිනි. ඒ නිසා සිත තුළ ඊතා අහිංසක සතුටක් පැතිරී ඇත. ඒ නිසා සිරුර පිම්බෙන්නාක් බඳු ප්‍රීතියක් නිරන්තරයෙන් පැතිරී ඇත. එමෙන්ම නිරන්තරයෙන්ම සෑම විටකම පහයේ පරිසරයේ දකින දේද සහ මාද ඊතා සියුම් දූවිලි අංශු සමුදායක එකතුවක් ලෙස වැටහි. එනම් දැස් අරගෙන සිටින විටදී පවා දුමාරයක් තුලින් ගමන් කරන්නාක් මෙනි මෙනි. දකින කිසිවක කිසිවක් පැහැදිලිව සටහන් නොවේ. දැස් වසා සක්මන් සතිමත් දැස් වසා සතිමත් වීමේදී මූල කර්මස්ථානයේ ක්‍රමෙන් සියුම් වී සිරුරද ක්‍රමයෙන් බාහිර පරිසරයට හා මිසවන්නාක් මෙන් පෙනේ. එම අවස්ථාවවලදී කය නොදැනී යන්නේය. නමුත් ඉන්නා බව දන්නේය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහනය සැලසේවා. ඔය මේ විදිහට පුළුවන් තරම් මානසිකාර්යයෙන්ම හිත පවත්නවා නම් දවස පුරාම සක්මන පරියන්ගේ විතරක් නෙවෙයි හැම වෙලාවෙම තමන්ගේ ඉරියව්ව පදනම් කරගෙන ඒක තමන්ට තේරෙනවා. එතකොට අර කෙලස් නූපන් කෙලෙස් උපදවන්න හිතක් නැහැ. නිසා සාමාන්‍ය මට්ටමක මේ හිත පවත්වනවාට කියන්නේ මේ ලැබිච්ච manussත්ව ප්‍රතිලාභේ පුරදෙන ගන්න. දුර්ලභ manussත්ව ප්‍රතිලාභේ පුරදෙන ගන්න. අපි මේක නැතුව අතීතය අනාගතය හිතනවා මේ manussත්වක බඳන්නේ නැහැ. එතකොට පිළෙන සන්තෝෂයක් එන්නේ නැහැ. කොයි වෙලාවෙත් මම මිනිස්සෙක් මං ඉන්නේ මේ මනුස්සකයත් එක්ක කියලා දන්නවනම් එයම සතුටක්. නොමිලේ ලද සතුටක්. ඉතින් ඒක කාට හරි දෙන්න හිතෙනවා. මේ මිනිස්සු මේ හම්බ කර හම්බ කර කොච්චර වින්දත් ඒක මොහොතක්වත් Taman එක නැහැ. කයත් එක්ක ඉන්න හැම මොහොතෙම පුදුම සතුටක් මෛත්‍රියක් ඇති වෙනවා. ඒක පුරුදු කරන්න තමනුත් පුරුදු කරලා අනුන්ටත් බෝ කරන්න. ගරුතර ස්වාමින් වහන්සේ පර්යංකට පර්යංකයට වාඩි වී ටික වේලාවක් ගතවන විට සිත තැම්පත් වී සතිය පවත්වා ගත හැකිය. එහෙත් හිටි ගමන් විදුලි කොටන්නාසේ අරමුණක් ඇති වී නැති වී යයි. ඒ ජීවිතයේ යම් සිද්ධියක්, දුටු දෙයක්, ඇසු දෙයක් වැනි දෙයකි. අවුරුදු 30 40ක පැරණි සිද්ධි මතුවේ. කරුණාකර මේ සතියට බාධාවක් දැයි පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔවියසියේ අකුණු විදිලි කෙටුවට පස්සේ කොච්චර ඉක්මනට තමන් හිටපු අරමුණට යන්න පුළුවන්ද කියන එකෙන් තමයි කල්ලන්න පුළුවන්. අරමුණට යන්න පුළුවන් නම් බාධා වෙලා නැහැ. ඉක්මනට මේ යන්න පුළුවන් නම් ගණන් ගන්නව දෙයක් නැහැ. ඒ වගේම පිට ගියා කියලා පශ්චාත්තාප වෙනවා නම් ගණන් ගන්න දෙයක් වෙලා තියෙනවා. පශ්චාත්තාප වෙනතු කොච්චර ඉක්මනට තමන් කර්මෙන් හිටපු මූල කර්මත්තන්ට යන්න පුළුවන්ද කියන එක බලන්න. ඒත් නොබෝ කලකින්ම තමන්ටම ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. සහති කරගන්න පුළුවන් සතිය කැඩනද නැද්ද කියලා. අතිපූජනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පෙර දින තුනේ විවිධාකාර ලෙස පිට යමින් භාවනාවට බාධා කළ සිත තැම්පත් විය. විවිධ රූප හා ශබ්දයන් තිබියදී ඒ කිසිවක් බාධාවක් නොකර නොකරමින් සක්මන් මළුව පාදවල සිනිදු පාදවලට සිසිල එක දැන් නම් වතුට්ටිය බීලා හිටියන ආ නෑ ස්වාමීන් වහන්සේ මට තේරෙන්නේ නැහැ මම කිව්වේ මම වතුට්ටිය බීවා කියලා මං කිව්වේ මොනවද වතුට්ටියක් දෙන්නේ මොකද ප්‍රශ්න 20ක් විතර කියනකොට බැටරි බයින එක <laughs> මේක මං කය මේක තේරෙන්නේ නැහැ අකුරු ස්වාමීන් වහන්සේ මං හිත දාන්නම් ඒක එහෙනම් අහන්න බලන්න කවුද දන්නේ ලිව්වේ පස්සේ අල්ලගෙන කරමු මොකද්ද ලියලා තියෙන කියලා අහගන්න කොහොමද දැන් අර අන්න වැඩි වතුට්ටිය බීවා ඕක හරියන පොඩ්ඩක් මාත් ඒකයි මේ පෙට්‍රල් ගහගෙන ගහ යන්නේ හැම වෙලාවෙම. අවසරයි ගෞරවනීය වන්දනීය ස්වාමින් වහන්සේ. මයි මම මෙහි පළමු වරට භාවනා වැඩසටහනට සහභාගී වන්නේක්මි. සක්මන් භාවනාවේදී හොඳින් සවස්තිය පවත්වා ගැනීමට හැකියාව පවතී. කකුලේ නැමන තැන් ඔසවන සැටි පාවෙන්නාක් මෙන් ගෙන යන හැටි, තබන හැටි, පතුල් පොළව බදා ගන්නා හැටි, පොළව හා ගැටෙන හැටි සියෙන් මෙනෙහි කළ හැකිය. ටික වේලාවකින් මට වාඩි වීමට සිතේ. එවිට වාඩි වී හුස්ම ඉහළ පහළ යන සැටි මෙනෙහි කරමි. එහෙත් ස්වාමීනි ආනාපාන සතිය වඩන විට මීට මාස 4කට පෙර පරලෝ සැපත් මගේ පුත්‍රයා සිහියට නැගේ. ඔහු සානුකම්පිත කරුණාබර වෛද්‍යවරයෙකි. හෘද රෝග ඒකකේ වරහනදිරි මහනුවර අවුරුදු 10ක් පමණ සේවය කර ඇත. එවිට ඔහු වෙනත් වෛද්‍යවරුන් හා එකතුව ඔහුගේ නිවසේද රෝහලේද භාවනා පන්ති පවත්වා ඇත. ඒ සඳහා භාවනානු යෝගී භික්ෂූන් වහන්සේලාගේ සහාය ලබා ගත්තේය. සහභාගී වන අයට gedara දාණය පවා පිරිනැමුවේය. නිරන්තරයෙන් මට කී දෙයක් තමයි අම්මේ වෙන මොනවා කළත් වැඩක් නෑ අත්තරින්න භාවනා කරන්න කියන එක. මිනිසුන් ලෙඩුන් මැරෙන සැටි ඒ අවස්ථාවලදී ඒ අයගේ හැසිරීම් ස්වභාවය මම කොතෙකුත් දකිමි යනුවෙන් ඔහු අන්තරා වන විට පිටරට සිටියේ. ඒ රටෙත් ඔහු බෞද්ධ සමිතියක් සාදා ශ්‍රී ලාංකික වෛද්‍ය ඉංජිනේරු ආදී බොහෝ දෙනා සහභාගී කරවාගෙන පෝයට සිල් සමාදන් වීම, භාවනා කිරීම, වෙසක් උත්සව පැවැත්වීම යනාදී බොහෝමයක් වැඩ කළේය. රෝහලේ සේවයට යන විට බත් පාසලක් සාදා සාදා මට තේරෙන්නේ නැහැ වචනේ. අයට දීගෙන යන සිරිතක්ද ඔහුට තිබුණි. දුක්ඛිතයට එන. වත් පාසලයක් සාදා දුක්ඛිතයට දීගෙන යන සිරිතක්ද ඔහුට තිබුණි. යහළු දොස්තරවරු සමග රාත්‍රී ආහාරයේදගෙන කතා කරමින් සිටියේදී ෂණයකින් ඔහු පරව ගොස් ඇත. ලංකාවේද ඔහු ගැන දෙවියෙකු වැනි වෛද්‍යවරයෙක්ගේ මාතෘකාවක් සහිතව පුවත්පතක ලිපියක් පළ විය. උතුම් ගුණ ඇති මේ දරුවා ගැන භාවනා කරන අතරතුරදී මාගේ සිහියට නැගේ. බණ භාවනා බොහොමයක් මට CD කර ලබා දී ඇත. සියල්ල අත්හරින්න ගෙන යන දෙයක් නැත කියා මට අවබෝධ කර දුන් මේ පුතා පිළිබඳ සිහිය දිය යට තිබූ බැලුමක් මෙන් ආනාපාන සති භාවනාවේදී ඉහළට එයි. පටාචාරවැනි කතා බොහොමයක් අසා ඇතද මගේ සිත භාවනා කමටහන් අරමුණෙන් තබාගෙන භාවනාව සාර්ථක කර ගැනීමට උපදේශයක් පාරමිතා පුරන ඔබ වහන්සේගෙන් අයදෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සම්පත් ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඉතින් මේ දරුවා පිළිබඳව කල්පනානේ කොහොඳයි නේ. ඉතින් ඔක් කරදරන්නේ මනාපයක් නම් තියෙන්නේ එන්න අරින්න. ඒකට කියන්නේ උඹට මොනවාරි කියන්න තියෙන පුතේ කියාපන් කියලා. ඒගොල්ලෝ මෙහෙට එන්නේ මොකක් හරි පණිඩයක් දීලා. නැත්තම් ලේසි වැඩකුත් තියෙනවා. මේ ධම්මජීවහතු මගේ පුතා කියලා හිතාගන්න. හරි ලේසි. ඊට පස්සේ මම ඉම්බින්න කරන්න එන්න එපා. අපි දෙන්න හිමු නිකන් අම්මයි පුතයි වගේ. ඔය කවුරු හරි ළඟ ඉන්න කෙනෙක් ගන්නවා මේ දාන්ිත් ආතයි අනිකිත් ගත්ත වැඩ. ඔය ඉත්තම ඕනේ නැහැ. ඒව නැත්තම් එයා දීපු පණිවිඩයට කියන්න පුතේ උඹ අනම්මනම් එපා. මම දැන් භාවනා කරනවා විශේෂයෙන්ම ධම්මජීවහනුගා භාවනක කියන්න දෙයක් තියෙනවා එළින් කියපන් කියලා. කියලා එන්න කියන්නේ. එතකොට එන්නේ නැහැ. ඔය එපයි කියන එක තියෙනවා ද්වේෂයක් තියෙනවා භාවනාවට මෙයා බාධාවක් නෑ. එයා මේ අනවණ කරනකොට ඉන්නේ. වෙන වැඩ කරනකොට ඉන්නේ ආපහු කියන්නේ ආ බොහොම හොඳයි ආවේ කොහොඳයි මොනවද කියන්න තියෙන්නේ කියලා. දුවට පෑනකුයි කොලියකුයි ළඟ තියාගන්න. අපේ අප්පච්චි කියන්නේ ඒ දවස්වල කියනකොට පළවෙනි අකුර විතරක් හරි ලියාගන්න කියලා නැත්නම් ඒක පාට හීනෙන් අවදි වෙනවා. ඒකට මොකක්වත් තියෙන්නේ. බුලත් කොලෙන් ලියන්න කියන බිත්තියේ. නිින්දේ ඉන්නකොට කවුරු හරි ආවොත් එන්නේ. පණිවිඩය ගන්න නිකන් බොරුවට නිකන් අනම්මන වනවන්න එපා. ඒ නිසා ඒ ඒ වෙන්නේ ආනපන කරද්දී. ඒ නිසා තමන් කියන්නේ පුතාට එන්න සීකරන්න සීකරන ගාම බලන්න ඉවස්තින් පුතා වතාරින බලන්නකො පුතා කිව්වේ සියල්ල අතාරපන් කියලා. අමාරු. උනා නම් මටත් ඔය වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. <laughs> හොඳ වෙලාවට මට එකෙක්වත් හම්බුනේ නැහැ ළමයි. ඒ නිසා මාව තියාගෙන ඉන්න පුතා වෙනුවට මාට සෑහෙන දොස්තර වෙච්ච කෙනෙක් මාත් ඇවිල්ලා සෑහෙන දොස්තර වෙලා ඉන්න කෙනෙක්. ඒ නිසා මාවත් ගතට කවන්නේ. දිගට භාවනා කරන ඔය ප්‍රශ්න නිකම්ම ඇරලා යනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ වෙලා අන්තිම ප්‍රශ්නේ. ඔව්. ඒ සෑහෙන ස්පීඩ් එක ගිහිල්ලා තියෙනවා. මම හිතුවේ වතුරේම තියාගෙන හෙට වෙනකන් ඉන්න වෙයි කියලා. Dear venerable teacher, in regard to regards to sitting meditation, I can note the rising and falling of the abdomen about 25 times with only small thoughts fragment occurring. When a chain thought occurs, I can note it within about 20 seconds. If then stops and I return to the primary object. When noting the rising and falling, I have been observing an increase in spaciousness around the sensation in the abdomen. These include movement, tension and hardness toward the end of the in inhalation. When I feel this cool spaciousness, it is often occupied sorry, it, it is often accompanied by a sense of calm and peace. Sometimes this peace lasts for an hour or so after the practice during which time I also observe increased mindfulness. When I do daily activities, I especially notice an increased awareness of the posture junctions. In your Dhamma talk, you cautious us yog us yogis not to chase the calm and peace. However, so I wanted to ask if my practice needs an adjustment. I don't accidentally want to miss the bus or get on the wrong bus. During walking med my walking meditation, I continue to compare the left step against the right step, observing difference in tension in the leg and foot upon placing. I can follow the steps for about 45 steps during one step noting within bracket so 45 times left and right without my attention falling into thought. During two step noting I can follow without thought for about 20 lifting and placing observing differences in tension and weight between lifting and falling. Walking meditation has been helpful in regulating energy. I am curious about the difference in speed. In walking meditation, I see here and at Panditarama in Burma, where walking is done more slowly and in short lanes. Could you kindly share a word of explanation about these differences? Uh, approaches. Thank you very much. Uh, to, to remark about the last question, let your body to decide the speed. I call it the body knowledge. So you start somewhere else, whatever the speed, and whatever the most comfortable, you ask the body, body knows when the meditation uh, increases, sometimes slow down will happen, whatever maybe, body will synchronize besides that, what I have to tell is in both sitting and walking, you mentioned the how the uh, disturbed mind, betrayed mind, bewildered mind, come back to the primary object. That is very, very important, very interesting. So you make use your concentration, sorry, mindfulness, make use your posture junctions and see how quickly the bewildered mind can come back to the primary object. Is it unconscious conscious operation or is it something happening naturally? Or whenever you come back, see your primary object is disturbed or not. So these indicates your mind is not uh, in a regret, not disappointed. Instead, you can scientifically see the way back home and give more and more detail. So there, your resilience, your interoception will be very quick so resilience is a very important criterion to measure your meditation. Whatever the distraction happen, if you can come back home, on the way back home, if it is very quick, that means your mind has a very good resilience. So you fairly mentioned two places. I draw attention to that. In sitting, more detail you have mentioned, in walking also. So try to observe and include this information into the report you will see yourself the progress. හරියටම පැයක් විතර ආරම්භ තියෙනවා. ආ ඉතින් අපිට ආරාධනා කරන්න බෑ සභාවේ ප්‍රශ්න වලට මොකද අපිට ඊටු කාලය ගන්න වෙනවා සක්මන සඳහා. ඉතින් ප්‍රශ්න 20ක් කරනකොට පස්සේ මම හිතනවා මෙතන එකක් ප්‍රතික්ෂේප වුණා. ඒක මම හිතන්නේ හොයලා බලලා හොයලා වචන හදාගනිවි. අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නතර කරනවා. අපි යනවා විනාඩි 45ක විතර කාලෙක ආසන්න කාලයක සක්මන් භාවනාවට ඊට පස්සේ අපි නැවතත් එකතු වෙනා මෙතෙන් පරියංග භාවනාවට බෙල්ලෙක් ගන්නත් එක්ක. සියලු දිනාටම තෙරුවන් සරණයි.